ඉතින් මේ ධකල සිරිම්පිරි ශ්‍රී ලංකාවේ එක එක්කත් සතිය දන්නේ නැති ලෝකයක් නෙතිබුනේ. හරියට කතා කරනවා ඉන්දිය සංවරය ගැන හරියට කතා කරනවා සීලය ගැන හරියට කතා කරනවා නීවරණ ගැන ලෝකෙට දෙනවා දේශනා. හැබැයි Taman ළඟ ඉන්දිය සංවරය තියා සති සම්පජඤ්ඤවත් නැහැ. ඉතින් මේක පිළිබඳව ඇත්තටම ගොඩාක් මේ දවස්වල සතිපාසල ඇතුලේ තියෙන දෙබස තමයි මේ සතියට කරුණාව එකතු වෙන්න ඕන කියලා තමයි ලෝකෙම අපිට කියන්නේ. මොකද සතිමත් කෙනාට නුරුස්නා ගතිය පහළ වෙනවනේ. නුරුස්නා ගතිය පහළ වෙච්චාම එයා කවුරුවක්වත් කියන දෙයක් දන්නේ නිකන් අතගතා දාගෙන යන ගතියක් තියෙනවා. නිසා සති පාසලේ ඉන්න ළමයි තුල ඇමරිකාවත් ඒක දැකලා තිනවා, එංගලන්තයත් දැකලා තිනවා. ඒ කල්ටිට අනුන්ට වෙන දේ ගණන් ගන්නෑ. ඉබ්බා වගේ කට්ට ඇතුළට යනවා ගණන් ගන්නෑ වෙන දේ. නිසා මේගොල්ලන්ට කරුණාව සහකම්පණය එහෙම නැත්නම් ඉමෝෂනල් ලිටරසි කියලා අනුන්ගේ හදගැස්ම තේරුම් ගැනීම අපිට සතියත් එක්කම දෙන්න ඕනෑ කියන එක වැදගත්ුන් තුන් හතර දෙනෙක් මට ලිව්වා. මම කිව්වා මම පිළිගන්නවා. හැබැයි සතියට එකතු වෙන්න ඕනේ කරුණාව නෙවෙයි ප්‍රඥාව. සති සම්පජඤ්ඤය මේකයි ලෝකෙට දෙන පණිවිඩේ මේකයි ලංකාවෙන් කියන්නේ අපි බුදුජාන් වහන්සේ කියනවා ඉන්දිය සංවරයක් එන්න නම් සතියයි කරුණාවයි නෙවෙයි එකතු වෙන්න ඕනේ සතිපඤ්ඤා ලෝකේ පිළියරක් තියෙනවා අද සති කරුණාව තිබ්බනම් වැඩේ හරි කියලා අපි කියන ඕක වෙන්න පුළුවන් ඕක තමයි ජනප්‍රිය මතේ නමුත් බුදුහාමුදුරුවෝ පෙන්නපු ප්‍රඥා ගෝචර ප්‍රඥා ගතික ක්‍රමයේ තමයි සති සම්පජඤ්ඤා ඉතින් මේ දවස් 3-4 ගත කිරුවේ සති සම්පජඤ්ඤයටනේ. මම හිතන්නේ ඒකට කවුරක්වත් විරුද්ධ වෙන එකක් නැහැ කියලා. ඉතින් ඒ වෙනකොට ක්‍රමයෙන් ඉන්දිය සංවරයේ සීලය නැත්තම් ත්‍රිවිධ ශික්ෂාව, නීවරණ සහ අවිද්‍යාව දුරු වීම සිදුවෙන પરම්පරාව මේ අපි බලාගෙන යන්නේ. ඉතින් මේ සති සම්පජඤ්ඤය එහෙම නැත්තම් අපේ ගෙවල් වලට ගියාම දැන් හෙට නැති වෙන එක නෙමෙයි අපි කතා කරන්නේ. දැන් අපි ළඟ තියෙනවයි කියලාත් අපි හිතාන ඉන්නවා. ඒ සති සම්පජඤ්ඤයට හේතු අයෝනිසුමංසිකාරය. අපි යන්නේ කුණු හරප තැන් වලට. අපි යන්නේ ගොබ්බෑයන් වලට. අපි යන්නේ තැබෑරුම් වලට. අපි යන්නේ කඩපුලි තැන් වලට. ඒ කියන්නේ අපිට නැහැ නෑ. ඒ මේක දවසක් මම මෙතන බණ කී කියන දැන් කූඩල්ලෙක් කාලා කියන්න හොඳ නැති වටින්න තැනක. ඉතින් ඒකට නැහැ තිබුණා නම් යනවද උතෙන්ට මං කියන්නේ. යන්න බෑ මොන පිස්සු කතා කරනද මුන්ට නහයි නෑ මේ ඇඟිල්ලක් විතර මං යනකොට වැටිලා මේ මුන් hina වෙනවා මේ ඉඳගෙන ඉන්න ආසනෙත් ගෑවිලා ඕම් බලන්න වැඩි ඉතින් මේ අපිම රිංගලා ගොබ්බෑයන් වලට අපිම රිංගලා මේ අසම්පජඤ්ඤේ තියෙන තැන් වලට බලන්න මේ මිනිස්සුන්ට සති සම්පජඤ්ඤේ නැහෙනි. ඉතින් අහන්න දෙනවත් ඕ මොකට රිංගන්නේ ඔකට? අපි කියනවා ගියා නෙවෙයි අප්පා ග්‍රහය අරන් ගියා. ඉතින් අපේ නෑදෑය නැතු කොහේ ඉන්නද අපි? අපි හදාගත්ත ගේ නැතු කොහේ ඉන්නද අපි? අපි හදාගත්ත සමිචේ නැතු කොහේ ඉන්නද කියලා අර බල්ලා කැමැති පිටුරු කොටේ ලගින්න වගේ අපිට සති සම්පජඤ්ඤේ නැත්තම් අර හදාගත්ත තනාගත්ත වඩාගත්ත සති සම්පජඤ්ඤේ යෝනිසෝමනසිකාරය කියන ධර්මේ නැත්තම් ඉතින් අපි ආයෙත් හොදෝද මඩි දාන හැබැයි ඒකෙත් පාඩුවක් නැහැ. මොකද අපිට තේරෙනවා මෙච්චර අමාරුවෙන් හදාගත්ත දේ අවශ්‍ය තැනක තිබ්බේ නැත්තම් ඒක හිටින්නේ නැහැ. අපි දන්න හොඳට තේවාවල් වැඩි කරන හිටියොත් සමම්පිච්ච මල් වට්ටි වලට ධාතුන් වංශලා වඩිනවයි කියලා අපි අහලා තියෙනවා. ධාතුන් වංශලා කුස්සියක තිබ්බට වැඩ ඉන්නේ නැහැ නේ. කක්කුස්සියක තිබ්බට වැඩ ඉන්නේ. ඒක ඒ වගේ තැනක තියන්න ඕන. ඒ වගේ මේ තනවා වඩාගත් සති සම්පජාඤ්ඤේ සතිය කියන්නකෝ යෝනිසෝමනසිකාරයෙන් හරියට නිසි තැන ඒකට දෙන්නේ නැත්තම් එයාට ඉන්න බෑ. ඒකට නිසි තැනදී මේ වගභාරය එහෙම නැත්නම් අපි කියන එකට අනුග්‍රහය කියලා ඒකට අපිට ඥාණය තියෙනවා. ඒ කාගේවත් ආයේ පිටරටින් ගෙන්නන්න ඕනේ නැහැ. මේ උපයා ගන්නලද දේ රැක ගන්න ඕනේ මෙහෙමයි. මේක ධාතු කරඬුක දාලා මේක උඩකින් තියන්න ඕනේ. මේ කක්කුසියක හරි බුසලකින් වහලා බිම හරි තියන්න එපා. තමන් වඩා ගන්නාලද දේ තමන්මයි ගරු කරන්න ඕනේ. අපි අන්නේ ඒකයි අඩු. අර අඟුලිමාල මාලය කරේ දාගන්න ඉස්සලා මරණ බරණ මිනිහාගේ ඇඟිලි බෙනයක් ඇට ගලක් ඇට තියලා ගියා. තියෙන්නේ නැහනේ. මුගටිය දැක්කොත් ඒක අරයි යනවා. කුණු වෙනවා. කොච්චර කැපුවත් දහ හදන්න හම්බෙන්නේ පස්සේ තමයි මේ මිනි ගඳ ගහද්දී හම් කැලක වැලක දාන කරේ ඉල්ලගත්තේ. ඊට පස්සේ තමයි අඟුලිමාල කියලා නම ආවේ. යෝගාවචරයක් වෙන්න ඒ තපස ගානට එනකොට ඒක රැක ගන්නා පරිසරයක් හදාගෙන ඒකට තියෙන දේ හැම වෙලාවෙම ලෝක එකයි. ඒකෙන් ඒ යෝග කර්මයට ගැළපෙන තැනක් හොයා ගන්නවා කියන එකට කාගෙන්වත් උපදෙස් ගන්න ඕනේ නැහැ. තනවා වඩාගත් එක්කන දැනගන්න ඕනේ. උත්හාන සම්පදාව ඇති කෙනා දැනගන්න ඕනේ. ආරක්ෂක සම්පදාව කියන එක. හම්බ කරන මිනිහා දැනගන්න ඕනේ. හම්බ කරන දේ තැම්පත් කරන තැන. අද ලෝකේ කොච්චර හම්බ කරන්න දැනගත්තත් ආරක්ෂක සම්පදාව නෑ. ඔක්කොම ණයට ජීවත් වෙන්නේ කල්බදු ක්‍රමයට ජීවත් වෙන්නේ. ඒකනේ ලංකාවේ දැන්ට එකෙක් ඉපදෙන්න ඉන්න එකෙක් ලක්ෂ 67ක් ණයයි. දැන් මේ බොක්කේ ඉන්න එක තාම. කොහොමද අපි කෙරුවා වල් ටික? ජපානයේ ඊට උඟක් දිනු කියනවා 256 ගුණයක් ණයයි කියලා කියන මොකද්ද ක්‍රමයකට මට බඳගෙන ක්‍රමේ මොකද්ද කියලා. අපි මේ සිංගප්පූ මෙච්චර ණයයි. ඇමරිකාව දවුරුදු 18ක් නොකා නොබී හිටියත් ණය ගෙවන්න බැරිලු. හැබැයි ලෝකේ පළවෙනි රට කියලා සද්ද දාගෙන ඉන්නවා. ඊ තරම් කල්බදු ක්‍රමයට කන්නේ. පිසාච ප්‍රේතයෝ. දද හැටියට පුද කියලා ඒ දේ දන්නේ නැහැ. ඉතින් යෝනිසමනස්කාරය දන්නේ. ඒකට මේ බහුවචනෙන් කතා කරන්න එපා. යෝනිසමනස්කාරයට බහුවචනේ නැහැ. මේක උඹ හැදියා. ඔය අල්ලපු ගෙදරට මනසට කියන්න යන්නත් එපා. ආර්යගේ මෙයාගෙන් බලාපොරොත්තු වෙන්නත් එපා. ඒ කියන්නේ ධර්මයේ අව탁සිරු කරා වෙනවා. එසා යෝනිසමනස්කාරය නැත්නම් අයෝනිසමනස්කාරය නැති. ඒක තියෙනවනේ අපි ළඟ පෙත්ත කපලා මේ යෝනිසමනිකාට ගියා නම් ඒකයට කියනවා ශ්‍රද්ධාව නැහැ. තමන් උපයා ගන්නාලද ධර්මයට තමන් උපයා ගන්නාලද සති සම්පජඤ්ඤයට ශ්‍රද්ධාව නැහැ. නිතරම හම්බ කරනවා හම්බ කරලා ඉවරලා ගලයට පිළියට හකුරු හකුරු තැම්පත් කරනා වගේ වක්කඩයක් යට තැම්පත් කරලා තියෙනවා. ඉතින් සංසාරේ අපි කොච්චර බුදුරු දැකලාද? කොච්චර දන් දීලාද? කොච්චර අපි සීල සමාධි ප්‍රඥා කරලා ඇද්ද මේකේ ගුණයක් මල් මාලයට අමුණන්න වගේ අඟුලි මාල අමුණ ගන්න වගේ ගුණයක් නැතිකම නැති ඒ මොකද හේතුව හදන හදන දේවල් ඒ තැන්වල තියලා තියෙනවා අශ්‍රද්ධා දැන් බලන්න මේ අවිද්‍යාවත් අශ්‍රද්ධාවත් අතර සම්බන්ධතාවය දුරස්තයි ඒ කියන්නේ પરම්පරාවකට පස්සේ තමයි මේක හම්බ වෙන්නේ බුදුරජාණන්සේ ලස්සනට පෙන්නනවා ඒ අසද්ධාවට අපිපත් උනේ අසද්ධර්ම නිසා මේ උදේ ඉඳලා හැන්දෑව වෙනකන් අහන කුණු හර්ප නිසා. අද ජනමාධ්‍ය කියන එක අපි කැලේ කැංගිලා හිටියත් විස විස ඊතලකින් විදිනවා වගේ අපි හොයාගෙන එනවා. දැන් මේ ආවට පස්සේ පත්තරي කියවන්න හම්බුනේ නෑනේ. ටෙලිවිෂන් නෑනේ. රේඩියෝ නෑනේ. SMS නෑනේ. දැන් හිටියනම් ගෙදර ওই ටිකට කොච්චර වෙලා ගන්නවද කියලා බලන්න කොච්චර කක්ක ටොං ගාණක් එනවද කියලා. එහිට ගිය ගමන් මොකද කරන්නේ? පරණ පත්‍ර ටික ඔක්කොම අරන කකුල් දෙකත් උඩ දාන තෝ එකක් අරගෙන ෂා නැව් පෙරලිලා වගේ පේන්න දිනවා කියන පත්‍රය අනිත් පැත්ත අරවල අල්ලගෙන ඉන්නේ. බලන්නකෝ නැව් පෙරලිලා අපි දැක්කෙත් නැහැ <laughs> කියලා මා අර අඩුපාඩු ටික සම්පූර්ණ කරගත්තට පස්සේ ඔන්න කක්ක බෙට්ට හම්බුණාට පස්සේ හරි සන්තෝසයි ගෙදර ගියා වගේ දැනනවා නිකන් හරමක් ඇඳගත්තා වගේ. අර කියන ඒ ඒ කක්ක ප්‍රමාණයේ අපේ කෝට එක වැටුනේ නැත්තම් ජීවිතේ ගත කරගන්න බෑ. මේ අස්සත් ධර්මයේ ඇහෙන්න රේඩියෝ ගෙදෙට්ට ගෙනල්ලා දෙනවා. ටෙලිවිෂන් ගෙනත් දෙනවා ලයිසන් එපයි කියනවා. මේ පොඩ අහන්නකෝ. පත්තර පුදුමාකාර විදිහට අසත් ධර්මයේ දේශනා කරනවා මොකටද මේ මේ සත් ධර්මයේ යට කරන්නේ ඒකයි බුදුරජාණන් සඳහන් කරන්නේ මෙච්චර අසත් ධර්මයේ තියෙන රටේ සත් ධර්මයේ අහන එකත් බුදුරජාණන්සේගේ ආශ්චර්ය අద్භූත ධර්මයක්. අද ඉන්න මිනිසුන්ට තේරෙන්නේ නැහැ සත් ධර්මයේ මොකද්ද අසත් ධර්මයේ මොකද්ද. ඒ තරම අසත්පුරුසයි. ඒ අසත් ධර්මයේ අහන්න හේතුව අසත්පුරුෂ සංසේවනේ. ඉතින් මේ අපේ අවිද්‍යාවට සම්පූර්ණ හේතුපාදක ධර්ම හොයාගෙන එනකොට පේන තියෙන්නේ අපි ඇසුරු කරන හරියක් ඇසුරු කරන්නේ අපිටත් වඩා අන්ද බාල ජනතාව. අලිපන්තික සමාජිකත්වයට වැඩි බලුපන්තික නායකත්වයේ වැටෙනවනේ. ගෙදර ගිහිල්ලා මේ මැට්ට ගොඩකට, පිස්ස ගොඩකට, පිහට්ට ගොඩකට නායකයා වෙලා ඉන්නකොට <laughs> තාගේ තෙද බල නොමදන ගියාකට අතපය විසි කරනකොට බලනකොට රෙදි නෑ. රෙදි නෑ. ඉතින් ඒක නිසා මේ අවිද්‍යාව නම් අපිට නැති කරන්න ඕනේ මෙන්න પરම්පරාව ඕනම වෙලාවක හැරවුම් ලක්ෂයක් ගන්න පුළුවන්. ඉතින් මේක පුත්‍රජානන්සේ දැකපු දවසේ පුත්‍රජානන්සේ මේක දැනගත්ත දවසේ උන්වහන්සේට ඇවිල්ලා ඒ වේරංජ බ්‍රාහ්මණයා කිව්වා මේ ඔබ වහන්සේ තාම කලු කිෂ්ඨති ජීවිතේ ප්‍රථමයා මේ ගත කරද්දී මම ඇවිල්ලා හොඳට ඉහෙන එකට පැවිච්ච මිනිස්සෙක් මං එනකොට පෙර ගමන් ගියෙත් නැහැ මට ආසනයක් දුන්නෙත් නැහැ වැදගත් විදිහට කතා කරෙත් නැහැ කියලා. ඉතින් බුදුන්සේ කිව්වා මට පේන්නේ මට වැඩි වැඩිමල් කෙනෙක් මේ ලෝකේ කවුරුවක්වත්. එහෙම කොහොමද කියන්නේ කියලා. නෑ ඉතින් ඔයා මේ ඉපදිච්ච වයසේනේ කතා කරන්නේ කියලා බුදුන්සේ කිව්වා මේ කිකිලියක් පිටර දානවා. 8ක් හරි 10ක් හරි 12ක් හරි දාලා ඒක ඊට ඇති කියලා හිතන පස්සේ ඒක ලගිනවා ඒක උඩ. නැගලා කුකුළු ගඳ ගස්සලා කොහොම හරි මේ පැටියෙක් එනවනේ. ඒ පැටිය එනකොට බුදුරජාණන් කියනවා ඉස්ලාම දාපු පිටරේ පැටියද වැඩිමල් ඉස්ලාම් කට්ටපු පුරුපේකද වැඩිමල් කියලා. කට්ට බිඳගෙන එළියට ආපේකද වැඩිමල් කියලා. ඉතින් අර බමුණා කියනවා ඉස්ලාම කට්ට බිඳගෙන ආපේකයි වැඩිමල් පිටරේ දාපු දවසේ වැඩක් නැහැ. ඊට පස්සේ කියනවා මම අවිද්‍යාව කට්ට බින්දා. තෝ තාම ඉන්නේ පිටරේ ඇතුලේ. ඒකල උඹ එනවා මගේ වැඳුම් ගන්න. මම උඹට වඳින්නේ නැත්තේ මං වැඳොත් උඹේ ඔළුව හත් කඩකට පැලෙනවා. උඹගෙන අනුකම්පාවෙන් තමයි උඹට වඳින්නේ නැත්තේ කියලා අර බමුණට මේ කාපුවා බිපැටෙන්න කියනවා. අපි තාම ඉන්නේ අවිද්‍යා අණ්ඩේ ඇතුලේ. අණ්ඩද කියලා කියන්නේ බිත්තරේ කියන එක. ඒක ඇතුලේ අපි එන සෙල්ලම් දාගෙන ඉන්නේ මේ අපි රජ වෙලානේ කවුරුත් නැහැ නේ ඒක ඇතුලේ වෙන අපිට තද්ද දාන්න. මේක එළියට බිඳලා බැලුවට පස්සේ පේනවා ඉන්න තැන. ඉතින් එහෙ බුදු වෙච්ච බුදු කෙනෙක් නේ අපි මේ ආශ්‍රය කරන්නේ. බුදුචානන් වහන්සේ ආශ්චර්ය අద్භූත විදිහට හිතනවා මේ මිනිස්සු මං කියන බණ අහන එක ලොකු දෙයක්. මෙච්චර අසත්පුරුෂයන් ඉඳදී සත්පුරුෂ සංචේවනේ ලොකු දෙයක්. මෙච්චර අසත් ධර්ම උදේ ඉඳලා හැන්ද වෙනකම් බණනේ මේ කාලේ. සත් ධර්මයේ ආනෙක ලොකු දෙයක්. ඒ සත් ධර්මයේ අහනකොට යෝනිසමනසිකාරයෙන් ආනෙක ලොකු දෙයක්. ඇහුණට වැඩක් නැහැනේ මේ කණෙන් ඇවිල්ලා මේ කණෙන් යනවනම් යෝනිසමනසිකාරය තියෙනවනම් මේ Taman වඩන සති සම්පජඤ්ඤයට මේ බණ කොහොමද සම්බන්ධ වෙන්න වෙන්නේ කියන එක දන්නවනම් අවිද්‍යාව අඩු වෙනවා. ඉතින් සති සම්පජඤ්ඤයට ගැළපෙන බණහාමින් ඒ අතුරු අසුරු කරමින් ජීවිතය ගත කරනවා නම් එයාට ස්වභාවයෙන්ම ඉන්ද්‍රිය සංවරය පහළ වෙනවා. ඒක ධර්ම න්‍යායක්. ඒකට මේ මුස්ලිම් කතෝලික බාල මහලු මොකක්වත් නැත්තේ නෑ. ඉන්ද්‍රිය සංවරය එනවනම් මේ සති සම්පජඤ්ඤය නිසා බයලජ්ජා පහළ වෙනවා අනිවාර්යයෙන්ම ඉන්ද්‍රිය සංවරය එනවා. ඉන්ද්‍රිය සංවරය තියෙන කෙනාට ආයේ සීලය ගැන එච්චරම පිටිපතෙන් ගිහලා කෙවිතෙන් තලතලා රිමන්ඩ් කර කර පොලිසියට ගහලා ගහලා කරන්න දෙයක් නැහැ. ඒ ඉබේ එනවා. ඒ සීලය නැත්තම් සමාධි ප්‍රඥා කියන මේ තුන තියෙනවා. යාට අර නීවරණ වලට වැටෙන පොහොර නිතර දෙවේලේ ආහාර නැහැ. ඒතර ඒවා අචක්කු කරනෝ අන්ධ කරනෝ අනිබ්බාණ සංවත්තනිකෝ කියලා කියන්නේ නීවරණ වලට. ඉතින් අපි ඉන්නේ ඒකේ මායාවක වැහිලානේ. කොයි වෙලාවක හරි නීවරණ වලින් උඩට ගියාට පස්සේ තේරෙනවා ඒක මේ ලෝකේ කලහක්කා. ඒක තමයි අවිද්‍යාව නැති කිරීම තියෙන ආසන්න කාරණාව. ඒ නිසා හැම වෙලාවෙම තමන් කරන දේ ඉස්සර පස්සට සම්බන්ධ කරලා නිකන් සද්ධාවෙම පිළිගන්නව නෙවෙයි තමන් වශයෙන් මෙලෝ වශයෙන් අත්දකින්න දේ සම්පන් තන්තන්දනය කරගෙන බලන්න පුළුවන් එකම ආගමයි ලෝකේ තියෙන්නේ බුද්ධ ආගම විතරයි. අනිත ඔක්කොම මුල ඉඳලා අගටම ඇදහිල්ලක් තමයි තියෙන්නේ. අපිත් පටන් ගන්නේ නම් ඒකෙන් තමයි. නමුත් අවසානයේ උරගා බැලීමක් තියෙනවා. ඒ උරගා බැලීමට ගැළපෙන දේ මේ ලෝක ධර්මත් එක්ක ඉච්චරම yaadෙන්නේ නැහැ. එහෙව් තියෙද්දිත්, එහෙම තියෙද්දිත් එවැනි බණක් අහන එක, එවැනි බණක හිත නමන එක, එහෙව් බණක් අනුව හිත හැරවුම් ලක්ෂයටපත් කරන එක බුදුරජාණන්සේගේ ආශ්චර්ය ධර්මයක් අපි සාක්ෂිකාරයෝ. මේ වැව් වල වතුර වල ඉන ගෙම්බෝ නෙවෙයි. කැරබොත්තෝ නෙවෙයි හැකරැල්ලෝ නෙවෙයි අපි සාක්ෂි වෙන්නේ අන්නේ සාක්ෂිය දිගටම පවත්වමින් මැරෙන්න ඉස්සලා මේ අවිද්‍යාව දුරු කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු ආසනාවේ